එනම් මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු නිර්වාණ පණිවිඩයක තියෙන යථාර්ථයත් ඒ තියෙන කමඨානත් ඒ තුලින් මාර්ගය වඩන්නේ කොහමදයි කියන එක තමයි අද දවසේ අපි ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කාන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං. අපි දන්නවා මේ ගාථාව තථාගතයන් වහන්සේ සියලුම දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව දේශනා කරපු බවත් දෙවි මිනිසුන්ගේ සංසාර විමුක්තිය පිණිස ඒ අය නිවන් දක්වන අරමුණෙන් දේශනා කරපු ගාතාවක් බවයි. නමුත් මේ කාන්තිය කියන මේ වචනය සෝවචස්සතා කියන වචනය ශ්‍රමණයන් දැකීම ධර්ම සාකච්ඡා කිරීම කියන කරුණු අපගේ සංසාර විමුක්තියක් වෙන්නේ කොහොමද මේ කාරණා තුලින් අපි කොහොමද කමඨාණක් වඩන්නේ කියන එක තමයි අද අපේ සාකච්ඡාවේ ප්‍රධාන හරමුණ. කාන්තිය කියලා කියන්නේ ඉවසීම. කාන්තියට අපි කියනවා පාරමිතාවක් කියලා කාන්ති පාරමිතා. මේ ඉවසීම කියන පාරමිතාව අපි අපගේ ජීවිත කාලය තුළ පුරුදු කරන්නේ නැත්නම් මේ භවයේ විතරක් නෙමෙයි කිසිම භවයක අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අපගේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව තමයි මේ ඉක්මීම නැතිකම. තවත් ක්‍රමයකින් කියනවා නම් ඉවසීම නැතිකම. අපගේ කලබලකාරීත්වය නිසා අපි කරදර ප්‍රශ්න ගැටලු රාශියකට මේ ලෝකේ මුහුණ දීලා තියෙනවා. එනනම් මේ ඉවසීම අපට කමඨාණක් වෙන්නේ කොහොමද කියන එක අපට දැන් ලොකු ප්‍රශ්නයක්. මේ ඉවසීම කියලා කියන්නේ අපගේ ජීවිතය තුළ කට පියාගෙන නිස්සබ්දව ඉන්න එක නෙමෙයි. එහෙම හිටියොත් ඒක ඉවසීමක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දැඩි සත්කාර ඒකකයේ මිනිස්සු තැම්පත් වෙලා ඉන්නවා බොහොම සංවරයි. එල්ලෙන්නේවත් නැහැ. කට ඇරලා වචනයක් කතා කරන්නේ නැහැ. කාන්ති පාරමිතාව පරිපූර්ණ වෙලාද ඒ කට්ටියගේ? නැහනේ. ඒ කට්ටිය තාම සසරෙනේ ඉන්නේ. එහෙනම් මොකද්ද මේ ඉවසීම කියලා කියන්නේ කියලා බැලුවාම අපි මේ ලෝකේ යම් කිසි දෙයක් දැක්කාම ඒ දැකපු දේ තුලින් කැළඹෙන්නේ නැතුව සීයෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒකට තමයි මේ ඉවසීම කියලා කියන්නේ. මේ ලෝකයේ ඕනතරම් නාම රූප ධර්ම තියෙනවා. ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ නාම රූප ධර්මයන් මේ වර්ණ ධර්මයන් අපේ ඇස්වලට නෙතට ගැටෙනකොට අන්න අපි ලෝභ දේශ මොහ රාග ඇති කරගන්නවා නම් සංසාර දුකට හේතුවක් නිර්මාණය කරගන්නවා නම් අපි කියනවා යා නොයි සිලිවන්ත කෙනෙක්. කන්තිය පිරීලා නැහැ. එහෙනම් ඉවසනවයි කියලා කියන්නේ ඒක තුලින් කර්මයක් ඇති නොවන විදියට කටයුතු වල නිරත වීම. දැන් අපි නොහිවිසලිවන්ත කමින් කටයුතු කරනකොට කලබලකාරීත්වයෙන් කටයුතු කරනකොට අපට දුකක් කරදරයක් ආනියක් ඇති වෙනවා එහෙනම් බලන්න අපි යම්කිසි දෙයක් දැක්කාම කලබල වෙලා තරහා ගත්තාම අපි යම්කිසි දෙයක් දැකලා අනේ මේක මට අයිති වුණා තොඳයි කියලා ලෝභ වුණාම අපි යම්කිසි කෙනෙක් දැක්කාම අනේ මේ මිනිස්සයා අපට ඒ කාලේ මේම දෙයක් කරයි කියලා වෛරය පෑවාම අපට යම්කිසි කරදරයක් දුකක් අනාගතයේදී අනිවාර්යම වෙනවා. එනම් මේ කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය වලක්වා ගැනීම තමයි මේ ඉවසීම කියලා කියන්නේ. එහෙම නැතුව මේ ඇස් දෙක පියාගෙන කට පියාගෙන හිටියට එයා rahat වෙන්නේ නැහැ. මේ ඉවසීම කියලා කියනක අපි කියනවා විශේෂ බුදුවරුන්ගේ ගුණාංගයක් කියලා. මේ කාන්ති පාරමිතාව සෑම බුදුවරයෙක්ම පුරණ පාරමිතාවක් ඉවසීම. ඒගොල්ලෝ ඕනම අවස්ථාවක ඉවසලා විඳ දරා ගන්නවා. සාන්තිවාදී ජාතකය අපට හොඳට මතකයි. අපේ මාබෝසතාණන් වහන්සේගේ ඇසිරීම රටාවල් নানা ප්‍රකාර බවවල උන්වහන්සේගේ ඒ බෝසත් චරිතවල තියෙන ඒ සිදුවීම් දිහා බලනකොට ඕනතරම් ඉන්සා පීඩා කරදර උන්වහන්සේට පැමිණෙනකොට අතපය හතරම කපාගෙන යනකොට පවා උන්වහන්සේ සන්තෝෂයෙන් ඒ කට්ටියට ආශිර්වාද කරගෙන හිටියා. විරුද්ධ වුණේ නැහැ. සම්ඩු සරවල් වලට ගියේ නැහැ. එහෙනම් මේක කායික ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයතන අයේ ප්‍රශ්නයක්. අපගේ ජීවිතවල අපගේ ඇස් වලින් අපට ඉවසන්න පුළුවන් නම් මේ නාම රූප ධර්මයන් වලට කැළඹෙන්නේ නැතුව අපගේ ඇස් දෙක අපට පරිස්සම් කරගන්න පුළුවන් නම් චිත්තානුපස්සනාවෙන් අපට මේ සෑම ධර්මයක් තුළම කටයුතු වල නිරත වෙන්න පුළුවන් නම් ඒකට අපි කියනවා කන්තිය කියලා ඉවසීම කියලා. අපට වචනයක් ඇහෙන්න බෑ මේ කනට කැළඹෙනවා. මේ උපාසක පින්වතුන්ට දැන් හොඳ සීරු අගුණ කියලා බැනලා නිନ୍ଦා අපාස කෙරුවොත් ඊළඟ පෝය කෙසේ වෙතත් දැම්ම සිල්ම දෝල ගෙවල් වලට යනවා. ඇයි මේ අගෞරවය දරා ගන්න බෑ. මේ නින්දාව අපකීර්තිය දරා ගන්න බෑ. ආත්මගරුත්වය රැක ගන්න ඕනේ. එහෙනම් මේ ප්‍රශ්නය මේ ලෝකයේ මාන්නය තියෙන සියලුම දෙනාට තියෙන ප්‍රශ්නයක් තමකම අඩු වෙනවා නම් ඒක දරාගෙන ඉන්න බෑ. එහෙනම් මේ මාන්නය තියෙන කෙනෙකුට අපි බැන්නාම නින්දා කළාම එයාගේ ප්‍රතිචාරය නොයිසිලිවන්තකමක්. කලබල වෙලා එයාකට ප්‍රතිචාරයක් දක්වනවා. ඒ ප්‍රතිචාරයෙන් එයාත් විනාශ වෙනවා. එයාගේ විශාල විනාශයකට භාජන වෙන මිනිස්සුත් ඉන්නවා. නිකන් යන්නේ නැහනේ. යන ගම මොන මොන හරි කිය කිය යනවා. එතකොට ඒ මිනිස්සුත් කැළඹෙනවනේ. එතකොට ඒ මිනිසුන්ගේ අනාගතය ලෝකෝත්තර ජීවිතේ විනාශ වෙනවා. ඒ වගේම තමයි මේ පින්වන්දන්ට හොඳට ගෞරව කරලා ප්‍රශංසා කරලා කීර්තිමත් වචන කියලා මේ කට්ටියක ಗುಣ කියන්න පටන් ගත්තාම අර ඔළුවට අයිස් කැටයක් තිබ්බා වගේ මුළු ඇඟම සීතල වෙලා අනේ හාමුදුරුවෝ සීලවන්තයි ගුණවන්තයි හාමුදුරන්ට ඉඩමක් පූජා කරන්න ඕනේ හාමුදුරන්ට පොල්ගස් දෙකක් පූජා කරන්න ඕනේ හාමුදුරන්ට මොනාර දාහනයක් දෙන්න ඕනේ අනේ මේ හාමුදුරුවෝ හරිය හොඳයි අපිට හැමතිස්සෙම ගුණමයි කියන්නේ කියලා හාමුදුරුවෝ කෙරේ විශාල වශයෙන් පෑදෙනවා හාමුදුරන්ට හරිය ආදරේ මිනිස්සු එහෙනම් බලන්න මේ කන් වලට වචන ඇයෙනකොට මේ වචන වල තියෙන මේ ශබ්ද වල තියෙන ඒ ගුණය කොච්චරද කියලා කිව්වොත් අපේ ඉවසිලිවන්තකමත් අපි තුල තියෙන සියලෝම ಗುಣධර්මතාවයන් ඔක්කොම මේ කණේ මතු කළා. මතු වුණා. එහෙනම් යම්කිසි කෙනෙක් අපට දොස් කියනකොට අගෞරව කරනකොට නිඳා කරනකොට කැළඹෙන්නේ නැතුව අනේ මේ මිනිස්යාමගේ කර්මය ඉවර කරනවා මම බැනපු දේවල් නේද දැන් මට ඇයෙන්නේ. අනුන්ගේ කර්මයක් තවත් කෙනෙකුට පරිසම් දෙන්නේ නැත්නම් මේ කර්මයේ අයිතිකාරයා මමමයි. පෙර භවයේ මා විසින් අදාගත්ත හේතුවමයි මට නැවත නැවත පරිසම් දෙන්නේ. මා විසින් කරගත්ත දේවල් මම විඳින්න එපාය කියලා යටාත්පාත් ගුණෙන් අනේ සාදු සාදු තව බනින්න තව බනින්න බැනලා මේ කර්මය ඉවර කරලා මාව නිදාස් කරන්න මට නිවන් දකින්න ඕනේ සසර දුකයි කර්මය ඉවර වෙන්නේ මට ඈතර වෙන්න බෑ උදව් කරන්න මගේ කර්මය ඉවර කරන්න කියලා ඒ මිනිස්සු බයිනකොට මට උදව් කරනවායි කියන මානසිකත්වය අදන්න පුළුවන් නම් ගොඩාක් සන්තෝෂයෙන් ඒ වචන ටික ශ්‍රවණය කරන්න පුළුවන් නම් එයා කාන්ති පාරමිතාව පුරනවා. ඒ පාරමිතාව පුරන බෝධිසත්වයෙක් බවට පත් වෙනවා. කාන්තිච කින ඒ ධර්මය තුළ පරිපූර්ණයි. යම්කිසි කෙනෙක් අපට ප්‍රශංසා කරනකොට අපට කීර්තිය දෙනකොට ගෞරව කරනකොට අනේ මට මාන්නේ වැඩි වෙලා අනේ මං උඩඟු වෙලා ආහංකාර වෙලා මං විනාශ වෙනවා නැති ඔටුන්නක් මට පැලඳෙනවා අර කලින් හිටියට වඩා මගේ සිතිවිලි වෙනස් මගේ කායික චර්යා වෙනස් මට නැති වටිනාකමක් ලැබිලා කියලා ඒක තේරුම් අරගෙන මිනිස්සු මොනතරම් ඔටුනු දැම්මත් මම පළඳ ගන්නෑ කිසිම කෙනෙකුට මාව අන්දන්න බෑ මම ඇඳුමක් ඇඳගෙන ඉන්නවා ඒක තමයි තුරුණු තුනුරුවන් සරණ යන උපාසක ඇඳුම මේ ඇඳුමට වඩා කෙනෙකුට මට අන්දන්න බෑ මම ඇඳගන්නේ මම රැවටෙන්නේ කියන මේ සීය තුල මොනතරම් ප්‍රශංසා කීර්තිය ලාභ සත්කාර ලැබුණත් කිසිම දෙයකට අවුවෙන්නේ නැතුව එයාගේ ජීවිතය එයා තිසරණේ සරණ යනවා කියන එක කරේ නිතරම මෙනෙහි කරගෙන අඩුපාඩු අදාගෙන ಗುಣධර්ම වඩනවා නම් ඒ ප්‍රශංසා කීර්ති ගෞරවවලට එයා අවුවෙන්නේ නැත්තම් අන්න එයා කන්තිය පුරුදු කරනවා එහෙනම් අපගේ ජීවිතවල මේ ඉවසීම කියන ප්‍රශ්නය අද අටගත්ත ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ ලෝකයේ ආරම්භයත් එක්ක පටන් ගත්ත ප්‍රශ්නයක්. පළවෙනි ජීවියාගේ ඉඳලාම මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපි හිතනවා මේ සංවරව වාඩි වෙලා හිටියාම ඇස් දෙක පියාගෙන හිටියාම ඉවසීම හරියි කියලා නෑ. අසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙන් කර්ම ඇති වෙනවා නම් ඒ කර්මය හේතු කොටගෙන අපි ඉපදෙනවා නම් මේ සෑම දුකටම හේතුව ආයතන අයෙන් නිර්මාණය වෙච්ච කර්මය නම් ඉවසීම කයට විතර පුරුදු කළාම කොහමද? එහෙනම් මුළු ආයතන අයටම මේක පුරුදු කරන්න ඕනේ නේද? එහෙනම් වචනය පිළිබඳව මේ කාන්තිපාරමිතා බලනකොට අපි ගොඩාක් කතා කරනවා ටිකක් ශ්‍රවණය කරනවා. ඒකට කියනවා නොහිසිවිලිවන්තකම කියලා. ඇයි ඉවසීමක් නැහනේ? Taman දන්න දේවල් ඔක්කොම කියලා ඉවර කරන්න ඕනේ. Taman දන්න දේවල් කියනකන් Tamanට 100ක් නැහැ. ඒ තරම් කලබලයි. හැබැයි ප්‍රඥාවන්තයා දන්නවා මම දන්නේ අකුරු 2500 නම් මම ඒ අකුරු 2500 මනාකොට දන්නවා. නමුත් 2500 පණා ගන්න ඒ පණා මම දන්නේ ඒක යම්කිසි කෙනෙක් පූජා කරනවා නම් ඒක දානයක් වශයෙන් ඒක අනුමෝදන් කරගන්නවා. එයා ගොඩාක් ශ්‍රවණය කරනවා. ටිකක් කතා කරනවා. ඇයි කතා කරන්නේ? Tamange දේනේ. Taman ඒ දේ දන්නවනේ කල්ලාතුව. දන්න දේ නැවත නැවත කියන්නේ ඇයි? එහෙනම් එයා පොඩ්ඩක් කතා කරනවා. ගොඩාක් ආගන්නවා. ඇයි ආගන්නේ වැඩිපුර? එයා දන්නේ නැති දේවල්නේ. අනිත් අය දන්නේ මොනවද කියන එකත් එයා දන්නේ ඒ නිසා ගොඩාක් ශ්‍රවණය කරනවා, ටිකක් කතා කරනවා. අන්න බලන්න මේ දිවෙන් එයා කන්තිය පුරුදු කර නැති. එහෙනම් මේ දිව තුලින් එයාට පුළුවන්කම තියෙනවා නිවනට අදාළ දේවල් කතා කරන්න, සීයෙන් කතා කරන්න, සීලයට අනුව වචන ප්‍රකාශ කරන්න, පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද කියන මේ අනවශ්‍ය කතා වලින් වැළකීලා ඉන්න එහෙනම් එයා ඉවසීම ප්‍රගුණ කරන කෙනෙක් ඉවසීම පාරමිතාවක් වශයෙන් පුරණ බෝධිසත්වයෙක් එහෙනම් අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ මොකයේ ඉවසීම නැතුව අපේ වචන නිසා අද අපෙත් එක්ක විරුද්ධ වෙච්ච වෛර බැඳගත් මිනිස්සු අනන්තයි අප්‍රමාණයි අපට විරුද්ධවාදියෙක් නැහැ විරුද්ධවාදියෙක් කවදාවත් අපට ඇති වෙලත් නැහැ කියලා කියන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් අත්තුස්සන්න කියලා කිව්වොත් හැමෝටම කෙනෙක් ඉන්නවා කාටවත් විරුද්ධකම් කරලා නැහැ කවුරුත් මට විරුද්ධ නැහැ කියලා කියන තාපසයෙක් ළඟ ආනකොට ඒ තාපසයා කියන මටත් විරුද්ධවාදියෙක් ඉන්නවායි කියලා. එහෙනම් තපස්සරයා පුංචි කාලේ ඉඳලම තපස් ජීවිතය තුළ ඉන්නවා. එයා කාටවත් කුරා කුඹේටවත් හිංසා කරන්නේ සිත කය වචනය ගොඩාක් සංවරයි. ඒ උත්තමයටත් විරුද්ධවාදියෙක් ඉන්නවා වෛරකාරයෙක් ඉන්නවා කවුද කියලා අනකට එයා කියන මේ මම තමයි මට විරුද්ධ සාර අසංකේය දක්වා මේ විඥාණයට නිවන් දකින්න දෙන්නේ නැතුව මේ කෙලෙස් පිනව පිනව මෙයා දුකේ ඔබලා ඔබලා පොඟවන මමමයි මට විරුද්ධ මම මගෙන් පලි ගන්නවා ඇස් දෙක පිනවනවා කන් දෙක පිනවනවා නාසය පිනවනවා දිය පිනවනවා කය පිනවනවා මේ පංචකාමයන් පිනවලා පිනවලා මේ සිතට මම දීපෝ අද එසේ මෙසේ වදක් නෙමෙයි බන්ධනාගාරයේ වදකයා දෙන්නේ මොන වදද මම මේ දීලා තියෙන වද අසංකය කෝටි ගාණක් මම මෙයාට වද දුන්නා මෙයාට උත්පදිලා ඉපදිලා බැරි ගෑයිලා ඒත් මං අනුකම්පා කරන්නේ මෙයාට නිවන් දකින්න මගේ විරුද්ධකාරයා මමමයි මට මමමයි හැම අකටයුත්තක්ම ආපත්‍යක්ම කරගෙන තියන්නේ කියලා එයත් ප්‍රකාශ කරනවා ඒ කියන්නේ මේ ලෝකේ සෑම සත්වයකටම විරුද්ධවාදියෙක් ඉන්නවා එහෙනම් මේ විරුද්ධවාදියා ඇති වෙලා තියෙන්නේ කොහමද? අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්. අපගේ වචන අපට විරුද්ධව විතරක් නෙමෙයි මේ ලෝකේ අනිත් අයට ප්‍රශ්නයක්. දැන් බැරි වෙලාවත් මෙතන සුදුසු නැති ප්‍රකාශනයක් කවුරු හරි කෙරුවොත් බලන්නකෝ අසවලා මේ මේකක් කිව්වනේ සුදුසු නැති තැනක බලන්න සිල් ගර්ගෙන ඉන්න තැන මෙදෙම කතා කරනවද කියලා දැන් නිന്ദා විවේචන මොනතරම් ඇති වෙනවද දැන් අපි ආවේ ඒ උපාසක මාත්‍යාගේ නැත්නම් උපාසකම්මගේ කට හදන්නද නෑනේ එහෙනම් දැන් අපේ කටට මොකද්ද වෙලා තියෙන්නේ? අපි දැන් පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප කියනවනේ. ඔක්කොම ඉස්වචනනේ. ඉතින් එයා කිව්වා එයා ඒ කර්මය හදාගත්තා එයා ඒක ගෙවයි. දැන් අපට තියෙන භාවනාව වඩන්නනේ. ධර්ම සාකච්ඡා කරන්නනේ. අපි ඒක කරන්නේ පැය ගාණක් වාඩි වෙලා ඒක කතා කරලා එයා මොනවද කරලා තියෙන ඉස්වචනයක් අපි කරලා තියෙන ඉස්වචන බලනකොට ඔක්කොම එකම වරද කරලා. එහෙනම් මේ ලෝකයේ මේ මුඛය කියන මේ ආයතනය ගත්තාම নানা ප්‍රකාර වැරදි කටයුතු අසත්පුරුෂ කටයුතු මේකෙන් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ කන්තිය මේ මුඛය පුරුදු කරන්න. හොඳට කල්පනා කරලා ප්‍රඥාවට ගෝචර වෙන විදියට නිවනට අදාළ කාරණා පමණක් කතා කරන්න. දුක නිවෙන්නට සුදුසු කාරණා පමණක් කතා කරන්න. ඒම කතා කරන්න බැරි නම් එයා මේ ලෝකයේ හැමදාම දුක එකතු කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ નાසයට ඉවසීමක් තියනවද කියලා සති දෙකක් තුනක් විතර නාන්න නැතුව දත් මදින්න නැතුව කවුරුරි කෙනෙක් ඇවිල්ලා අපි ළඟ වාඩි වෙලා ඈනුන් අරගෙන අපෙත් එක්ක මේ විඩාවටපත් වෙන විදියට ඇඟේ වදිනවා ඒට මේට ඇඹරෙනවා අසංවර ලෙස ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කෙරුවොත් දැන් ඇති වෙන தත්ත්වය ටිකක් බලන්නකෝ අනේ මේ කුණුලොරියක් මෙතන ගෙනල්ලා නවත්තලා මේ මිනිස්සයත් එක්ක කොහමද බනහන්නේ බන ඇහෙන්නේ කනට නහයට නෙමෙයි නායෙන් බණ අහනවා නම් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙනම් අපිට මේ ගන්ධයට ප්‍රතික්ෂේප වෙන නොයිසිලිවන්ත කමක් තියෙනවා. එහෙනම් සුවඳට අපි ගොඩාක් ආසයි. හොඳට නාලා කරලා පිච්චමල් සුවඳ තවරගෙන සුවඳ විලවුන් දාගෙන මිනිස්සු ඉන්නවා නම් ඒ මැද්දේ ඉන්න කැමතියි අපි. මේ ගන්ධය කියන මේ ආයතනයත් එක්ක අපි ගොඩාක් ඇලෙනවා ගැටෙනවා කිසිම ඉවසිලිවන්තකමක් නැහැ. අපි ළඟ ඉන්න මිනිස්සයා මෙච්චර ගඳයි නම් අනේ මේකත් ඒ වගේම මිනිස් කයක් නේද? ඒකේ තියෙන සෑම අසුචි මල මූත්‍රා දහඩිය ඔටු සෙම කෙල මේ හැම එකක්ම මේකේ තියෙනව නේද? එහෙනම් මේක උඩින් පොත්ත පිරිසුදු කරලා තිබුණාට ඒ වාගෙම සති දෙකක් තුනක් මේක නොසලකිලිමත් හිටියොත් ඒ తත්වයම නේද මේකටත් උදා වෙන්නේ මේ යථාර්ථය අපි දකින්නේ මේ ලෝකයේ පවතින සත්‍ය නිතරම සීකරන්නේ අපට අමතක වෙනවා එහෙනම් මේ විදිහට මේ ගන්ධයත් එක්ක ගනුදෙනු කරනකොට එයා ඉවසිලිවන්තකම නැති කන්තියෙන් නැති මිනිසෙක් බවට පත් වෙනවා කැළඹෙනවා එයා කැළඹෙන බව මිනිස්සු දැනගන්නවා කොච්චර ගඳ දැනුණත් කොච්චර සුවඳ දැනුණත් එයා ගණන් ගන්න ගඳ දැනෙන්න ගඳ මිනිසුන්ට දීලා තියෙන්න පාය සුවඳ දැනෙන්න සුවඳ මිනිසුන්ට පූජා කරලා තියෙන්න පාය සුවඳ දුම් මල් පූජා කරලා තිබුණත් නේද අපේ කටහඬ සුවඳ වෙන්නේ අපි දන්නවා ධර්මයේ තුල එක්තරා ස්ථානයක සඳහන් වෙනවා. ඒක උපාසක මාත්‍යේ කතා කරනකොට මල් සුවඳ වීදෙනවලු සෑඳ ප්‍රදේශයකට අරි සුවඳවත් කියලා. එහෙනම් කොහොමද මේ කට හරිනකොට මෙච්චර සුවඳවත් වෙන්නේ? මේ කයේ තියෙන දුර්ගන්ධය සුවඳක් වටපත් වෙන්නේ කොහොමද? ගොඩාක් භාග්‍යතුන් වහන්සේලාට සුවඳ මල් පූජා කරලා සුවඳ දුම් පූජා කරලා සුවඳවත් විදියට වචන ප්‍රකාශ කරලා හරි සුවඳයි එයාගේ වචන ප්‍රකාශන අන්න බලන්න අපගේ මේ ගන්ධය අපට ලැබෙන කර්මයන් ගන්ධ සුවඳ කියලා කියන්නේ අපි මේ සංසාරයේ කරගත්තා වූ හේතුවක් මේ ලැබෙන්නේ ඒකට අනුව ඵලයක් එහෙනම් මේ අවබෝධය නැති නිසා අපි අපගේ ජීවිත කාලය තුල අපි ඉවසිලිවන්තකම නැතුව කටයුතු කරනවා මේ ගන්ධයන් එක්ක. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් මේ ගන්ධය තුල කිසිම දෙයක් නැහැ මත් ඇත්තේ මගේ කර්මය පමණයි මේක කමඨාණා කරන්න පුළුවන් නම් ගන්ධ සුවඳට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් නම් චිත්තානුපස්සනාවෙන් ඉවසන්න පුළුවන් නම් එයා කන්තිය පුරුදු කරන බෝධිසත්වයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න අපේ චර්යාව මොනතරම් කලබලයිද කියලා. අපට එක ඉරියව්වක පැය භාගයක් ඉන්න බෑනේ. එක ඉරියව්වක විනාඩි 10ක් ඉන්නකොට මේට ඇරෙනවා කකුල් ලේට කරනවා අරෙනවා බලනවා අතපය උස්සනවා කසනවා මොකද්ද මේ කයට වෙලා තින්නේ මේ කයට පැය භාගයක් එක ඉරියව්වක ඉන්න බෑ ඉවසීම නැහැ මේ ඉවසීම ගොඩාක් පුරුදු කරලා පුරුදු කරලා තපස්වර ඉන්නවා මාස 3 අය එල්ලෙන්නේ නැහැ එහෙනම් උඹස් මඳිනවා වේය දන්නේ මෙතන මිනිසෙක් ඉන්න බව තාපසයා වටේ උඹස බැඳලා තාපසයා ඇස්සරලා බලනකොට රෑ වෙලා තාපසයා හිතන තාම උදේ වෙලා නැහැ උදේට ඇරිමුන් කියලා ආයි භාවනාවට යනවා. ආයි දවස් දෙකක් ගිහලා ආයි ඇස්සරලා බලනකොට ආයි පේනවා තවම දවල් වෙලා නැහැ. පස්සේ දැනගන්නේ මේ වේය උඹස් බැඳලා මම උඹසට මැදි වෙලා මේ කරවල ඒකයි. එහෙනම් බලන්න ඒ උත්තමයන් වහන්සේලාට ඒ තරම් දින ගාණක් ඉන්න පුළුවන් උනේ කොහමද? එහෙනම් මේ කායික චර්යාව ඒ තරම් ඉවසීමට උරු කරලා අපේ චර්යාව තුළින් මේ කය තුළින් අපි ඉවසීම පුරුදු කරපු නැති නිසා උප්පරිම විනාඩි 5ක් ඉන්න පුළුවන්. ඒ ඉන්නේ බොහොම හමාරුවෙන් මේ කය නිතර සෙලවෙන්න ඕනේ, චලණය වෙන්න ඕනේ. එහෙනම් මේ කාන්තිය කියන එක මේ කයට උරු කරන්න ඕනේ ಗುಣධර්මයක් කමඨානම්. කායික චර්යාවෙන් අපෙන් වෙච්ච සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. අපි ගොඩාක් අසත්පුරුෂ වැඩ පිළිවෙල කරන්නේ අකුසල කර්ම පාප කර්ම සිදු කරගන්නේ මේ කයෙන් නේද මේ කයෙන් අපි නොකරපු වරදක් නෑ මේ ලෝකේ එහෙනම් අපේ භවයක් විතර උස තියෙන මේ කයේ චර්යාව අදන් නැතුව මේ කයට ඉවසීම වැදෙන්නේ බලන්න තවත් ආයතනයක් තියෙනවා ඒ තමයි අපේ සිත මේ සිතට ඉවසීම පුරුදු කරන්න ඕනේ චිත්ත වීති ප්‍රමාණය වැඩි මේ සිතට එක ඉරියව්වක ඉන්න බෑ. එයා කැළඹෙනවා. එයා নানা ප්‍රකාර තැන්වලට දුවනවා. নানা ප්‍රකාර වැඩ රාජකාරි වලට ගෙන් අසු වෙනවා. ඒකට සුදුසු කර්ම අදා ගන්නවා. ඉපදෙන්න එපාය. දුක් වෙන්න එපාය. එනනම් මේ ඉවසීම කියන එක මේ සිතට පුරුදු කරන්න ඕනේ. මේ සිත දැනගන්න ඕනේ මොකද්ද මේ ඉවසීම කියන එක. එහෙනම් අපට ගෝචර වෙන කල්පනා වෙන සෑම චෛතසිකයක්ම ඒකේ යථාර්ථය දැකලා ධර්මානුකූලව දැකලා අපට ඒක ඉවස ගන්න පුළුවන් නම් අන්න මේ සිතත් ඉවසීම කියන කාන්තිය පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වෙ බවට පත් වෙනවා එහෙනම් අපගේ ජීවිත කාලය තුල සෑම අවස්ථාවක්ම සෑම මොහොතක්ම අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි ඉවසීම පුරුදු කරන්න ඕනේ. ඉවසීම නැති ජීවිතයෙන් වැඩක් නැහැ. එයා හැමදාම සසරේ දුක වැඩි කරගන්නවා. ඇයි එයාට ඉවස ගන්න බෑ. කර්මය ඉවර වෙන්න දෙන්නේ නෑ එයා. එහෙනම් අපගේ ජීවිතවල විශේෂ දේවල් මොකවත් අපි කරන්න ඕනේ අපි සිල් රකින්නවයි කියලා ඒ තනි කකුලෙන් ඉඳගෙන ඒ වගේ වෑයම් කරන්න ඕනේ මේ කන්තිය විතරක් පාරමිතාවක් වශයෙන් පුරලා බලන්න මේ කන්තිය වඩන්න වඩන්න අපි දන්නේ නැහැ අපගේ ජීවිතය පරිපූර්ණ වෙනවා මේ ඉවසීම ඇති කරගෙන අපට පුළුවන් අපට නිවන් දකින්න හේතුව සෑම කර්මයක්ම ගෙවිලා යන්න අරිනවනම් අලුත් කර්ම ඇදෙන්නේ නැත්නම් අදාගන්නෙත් නැත්නම් බලන්නකෝ සංසාර ගමන කොච්චර පාසුවෙන් ඉවර වෙනවද කියලා මේ හැම නාමයක් රූපයක්ම උත්සාහ කරන්නේ කර්ම ටික ඉවර කරලා අපිව නිදාස් කරන්න. නමුත් අපි කැමති නෑ කර්මය ඉවර කරන්න. අපි කැමති කර්මය වවන්න, වගා කරන්න. ඒ නිසා අපි කර්මයක් පරිසම් දෙනකොට ප්‍රතිචාර දක්වනවා. ඉවසීම නැති නිසා ඇතිවෙන ප්‍රශ්නයක් ඕක. එහෙනම් මේ ප්‍රතිචාර තුලින් මොනවද වෙන්නේ? කර්මය ගෙවෙන්නේ ඒ කර්මය තියෙද්දි තව තව අලුත් කර්ම හැදෙනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ලෝකයේ මිනිසුන්ට නිවන් දකින්න ඕනේ නම් මොනවද පුරුදු කරන්න ඕනේ? මොනවද වඩන්න ඕනේ කියන එක මනාකොට තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්වයා නිවන් දකින්න කැමතිනම් අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම කන්ති පාරමිතාව පුරන්න. ඇයි මිනිසුන්ගේ චර්යාවදී අපි කලබල වෙන්නේ? ඇයි මිනිසුන්ගේ වචන දිහා බලලා අපි කලබල වෙන්නේ? ඇයි මිනිසුන්ට එක එක අපි කියන්න වෑයම් කරන්නේ? ඇයි අපට දුක ඇති වෙන විදියට අපගේ චරිතය විනය විනාශ වෙන විදියට අපි ඇසිරෙන්නේ? ඇයි ලෝභ දේශ මොහ රාග වලින් අපි සිතන්නේ? අන්න බලන්න ඉවසීම නැති ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ಗುಣධර්ම වඩන්න බැරි ප්‍රශ්න නෙමෙයි ඉවසීම නැති නිසා වැඩෙන්නේ වඩා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කාන්තිය කියන පාරමිතාව වඩන්නේ කොහමද? අපගේ ජීවිතයේ කන්තියක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා අවබෝධ කරගත්තා එහෙනම් අද ඉඳලා අපි මේ කන්තිය පාරමිතාවක් වශයෙන් පුරමු ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි ඉවසමු වෙන මොකවත් විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නැහැ මේකම ඇති නිවනට අදාළ කරුණක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒතං මංගල මුත්තමං එහෙනම් මේක කරන මිනිස්සු මේ ලෝකේ මහුල් කාරණාවක් කරගන්නවා ඒක තමයි නැවත ඉපදීමේ අවස්ථාව නැති කරගන්නවා අරියත් බෝධියට සමවදිනවා එහෙනම් අපට අපගේ මිනිසත් භවය ඉවර කරගන්න මේ ලබාපු සංසාරයේ විමුක්තියටපත් වෙන්න එහෙනම් අපි අද ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩමු ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි හද ඉඳලා ඉවසීම පුරුදු කරමු. භාග්‍යවතුන් වහන්සේ නැවත කමඨාණක් දේශනා කරනවා සෝවචස්සතා. මොකද සෝවචස්සතා කියලා කියන්නේ කීකරුකම. අපගේ ජීවිතවල දෙමව්පියන්ට කීකරු වෙනවා. අපි ගුරුවරුන්ට කීකරු වෙනවා. බුද්ධ ප්‍රමුඛ ආර්යමා සංඝයාට කීකරු වෙනවා. හැබැයි අපේ බාලයන්ට කවදාවත් අපි කීකරු වෙන්නේ ඇයි බාලයා අපිට වඩා වයසින් බාලයි දැනුමෙන් බාලයි. එයා මොනවද දන්නේ? එහෙනම් එයාට කීකරු නම් අපේ ආත්මකරුත්‍ය අඩු වෙනවනේ. අපගේ ගෞරවයට පැවැත්මට ඒක කැළලක් වෙනවනේ. ඒ නිසා බාලයන්ට වුන්කම් දෙන්නේ එහෙනම් ආර්ය මාර්ගයේ යන කට්ටිය බාලයා වැඩිහිටියා කියලා නෑ හැමෝටම ඇවුම්කම් දෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේට කවුරු හරි ගිහිල්ලා මොනාර දෙයක් භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිද්ධියක් වෙනවයි කියලා කිව්වනම් ඔයා මොනවද දන්නේ මමනේ මේ ලෝකේ ඔක්කොම දන්නේ සියල්ල දත් මට උපදෙස් දෙන්න ඕනේ නෑ මම දන්නවා කියලා එහෙම උත්තර දෙන්නේ තථාගතයන් වහන්සේ එහෙමද ආ බොහොම හොඳයි ඒ ස්වාමින් වහන්සේලා කැඳවන්න ධම්සභා මණ්ඩපේට අපි සාකච්ඡා කරමු එහෙමත් එකක් වෙලා තිනවද? හොඳයි අපි සාකච්ඡා කරලා තීරණයට යමු. බලන්න භාග්‍යතුන් වහන්සේ මොනතරම් කීකරු වෙනවද කියලා. සාරිපුත්ත කියලා කියන්නේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවක. උන්වහන්සේගේ ප්‍රඥාවට සමවෙච්ච කෙනෙක් මේ සම්බුද්ධ ශාසනයේ නැතිතරම්. ඒ තරම් භාග්‍යතුන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් ලෙලදෙන අග්‍රමා ශ්‍රාවකයන් වහන්සේට බොහොම පුංචි ආන්දරම කියනවා සාරිපුත්ත හාමුදුරන්ගේ සිවුර පොළවේ වදිනවයි කියලා. උන්වහන්සේක බොහොම යටාත එහෙමයි අපේ හාමුදුරනේ ගොඩාක් ස්තුතියි කියලා සිවුර අරිගස්ස ගන්නවා. බලන්න ප්‍රඥාවෙන් අග්‍ර ඒ මහා සංඝ මොනතරම් කීකරු වෙනවද ඒ පුංචි සාමණේර ඒ ස්වාමින් වහන්සේට. අපගේ ජීවිතවල අපි දරුවන්ගේ මොකවත් අන්නේ දරුවන්ගෙන් ආලා මොකටද අපි අඩුව හදාගන්නේ? දරුව කවුද අපිට උගන්වන්නේ? අපි බලද්දී ඉගෙන ගත්ත ළමයි අපිට පේන්න ඇදිච්ච ළමයි අපි දන්නවනේ ඉපදිච්ච දවසේ ඉඳලා ඒගොල්ලන්ට පුළුවන් අපට උපදෙස් දෙන්න. දැන් කොයි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණධර්ම? උපාසක උපාසිකා කියන්නේ සිවණක් පිරිස නේද? සංඝ පිරිස නේද? කො මේ සංඝ ගුණ මොකවත් නැහනේ. උපාසක චාරිත්‍ර වාරිත්‍ර මොකවත් නැහනේ. එහෙනම් අපි සසර දුක නිවා ගන්න උපාය පුරුදු කරන නිසා නේද අපට උපාසක උපාසිකා කියන නම ලැබුණේ සසර දුකෙන් නිදහස් වෙන්න මායя පරාජය කරන්න උපාය පුරුදු කරන්නේ නැත්නම් අපි උපාසක උපාසිකාවන් නෙමෙයි එහෙනම් අපගේ ජීවිතවල උපාය පුරුදු කරන කට්ටියට උපදේශයක් හම්බෙනවා නම් ඒ උපාය පුරුදු කරන්න ඒක වැඳලා පිළිගන්නවා මිසක් ඒකට පිටුපාන සිරිතක් තියනවද එහෙනම් අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ කීකරුකම අපට තිබිලා නැහැ. ඇස්වලින් මොන හරි දැක්කාම කීකරු වෙන්න මම මොකටද මේකට උඩඟු වෙන්නේ? මම මොකටද මේකට පැටලෙන්න යන්නේ? කීකරු වෙන්න, නිස්සබ්ද වෙන්න. කනට මොනාරි හැයෙනවද? ඇයෙන දේ හොඳ වුණත් නරක වුණත් කීකරු වෙන්න හේතුව Tamanටයි නිවන් දකින්න උවමනාව තියෙන්නේ අනිත් අයට නෙමෙයි. Tamanටයි සංසාරයේ දුක දැනිලා තින්නේ. එහෙනම් අනිත් අය හදන්න යන්නේ ඇයි? Tamanට ඇයෙන දේ යාපතක් හෝ වේවා, අයාපතක් හෝ වේවා, ඇයෙන දෙයට සාදුකාර දීලා කීකරු වෙන්න. ඒක ඒමම පිළිගන්න. ඒක නිවනට අදාළ විදියට වෙනස් කරගෙන ඒක ක්‍රියාත්මක වෙන්න. අපට කතා කරන්න ඕන තරම් අවස්ථාව ලැබුණා කීකරු වෙන්න අනිත් අය කියන්නේ මොනවද කියලා කීකරුකමෙන් සාවධානව සවන් දෙන්න අපට ඕන විදිහට ඇසිරෙන්න පුළුවන් මාන්නෙන් උඩඟුවෙන් ආංකාරයෙන් එහෙම කරන්න එපා කීකරු වෙන්න අනිත් අය කොහොම ඇසුරුණක් කමන්නේ එක එක්කිනාගේ ඇසිරීම රටාවල් බලලා ඒකට අනුව චරිතය වෙනස් කරගන්න යන්න එපා කීකරු වෙන්න මිනිස්සු වැරද්දා කළාම ඇයි අසවලා කළේ එන මටත් අවසරය තියෙනවා ඒක කරන්න කියලා තමනුත් ඒ වලේම වැටෙනවා. ඒ කට්ටිය දන්නේ නැතුව රෑ වැටුනේ කකුල ලිස්සලාගෙන්. මේ කට්ටිය දවල් කාලේ හොඳට බලලා ගැඹුරු තැන් බලලා පයින්නවා. දැන් මේකට දෙන්න විසඳුමක් නැහැ. මේක කීකරුකම නැති නිසා වෙච්ච ප්‍රශ්නයක්. සසරේ දුක එකතු කරන කට්ටිය දුක එකතු කරගන්න ගියාදෙන්. ඉපදීමට කැමැති කට්ටිය ඉපදෙන්න වැඩකටයුතු කරපුවාදෙන් নানা ප්‍රකාර දුක් විඳලා රස විඳින්න කැමැති කට්ටිය ඒකට අදාළ අදාළ කර්මය නිර්මාණය කරපුවාදෙන් අපට ඉපදීම දුකද අපට මේ සංසාරය කරදරයක්ද එහෙනම් අපි නිවීමට වැඩ කරමු අපි ළඟ ඉන්න අයගෙන් අපට වැඩක් නැහැ. හේතුව එයාට නිවන අපට දෙන්න බෑ. මේක වඩලා දෙන එකක් නෙමෙයි. වඩව ගන්න ඕන එකක් Taman විසින්. එහෙනම් අපගේ ජීවිතය අපගේ අඩුපාඩු ටික හදලා අපි එතර කරගන්නවා විනා අසුවලා මේම කළා අසුවලාගේ මේම අඩුව තියෙනවා අසුවලාට මේක කරන්න පුළුවන් ඇයි මට කරන්න බැරි අසුවලා ධර්මයේ ශ්‍රවණය කරනකොට නිදා ගන්නවා ඇයි මට නිදා ගන්න බැරි එතකොට දැන් බලන්න රෑ වැටිච්ච වලේ Taman දවලුත් වැටෙනවනේ. අරයා මේම කළා මෙයා මේම කළා එහෙනම් තිරිසන් ලෝකවලට යන්න ආනන්තරිය පාප කර්ම කරගෙන අපායට යන්න වැඩ කරනකොට එහෙනම් එයා කලන්නේ මමත් ඒක කරනවා කියලා තමනුත් ආනන්තරිය කරනවද අනිත් අය වාබිවම තමනුත් බොනවද එහෙනම් මේ කීකරුකම නැහැ ඉවසීම නැහැ මේවා පාරමිතාවක් වශයෙන් පුරන්න ඕනේ මේවා තමයි මේ ආර්ය ජීවිතය තුළ වඩන්න තියෙන වෙන මොනවද අපිට කරන්න තියෙන්නේ? වේර විහාරවල් තනනිකවත් මා විශාල ධනයක් වියදම් කරලා දම්පැන් දෙනවකවත් අපි මේ බෝඩ් වල අපේ නම එකතු කරගන්නකවත් නෙමෙයි. මේ මිනිසත් භවය දුර්ලභ එකක් මේක අපට ලැබුණා. ආයතන අය පිළිබඳ අවබෝධය දුර්ලභ එකක් ඒකත් අපට ලැබුණා. උපාසක කම අපට ලැබුණා. මානකම අපට ලැබුණා. එහෙනම් මේක වඩන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේක පුරුදු කරන්න ඕනේ. අපේ විමුක්තියට අපි වැඩ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා සමනානංච දසනං කියලා. කවුද මේ ශ්‍රමණයා කියලා කියන්නේ? මන ශ්‍රවණය කරන්නා ශ්‍රමණයා. එහෙනම් Tamanගේ මනස ශ්‍රවණය කරනවා නම් එයාට ශ්‍රමණයා කියලා කියනවා. අපගේ ජීවිතයේ අපගේ මනස අපි ශ්‍රවණය කළාද කියලා එක මොහොතක් Tamanගෙන් ආලා බලන්න. මගේ සිත මේම කියනවා අනේක වැරදි දෙයක්. ඒක අසත්පුරුෂ ක්‍රියාවක්. ඒක මං කරන්නේ එහෙම කියලා තමන්ගේ සිත තමන්ගේ මනස තමන්ට කියන ඒ අසත්පුරුෂ ක්‍රියාව මෙනෙහි කරලා තියනවද ශ්‍රවණය කරලා තියනවාද ඒක ඒමම ක්‍රියාවටපත් කරලා නැවත ඉපදෙනවා දුක් විඳින්න Tamanට පේන දේවල් පේන්න අරින්න ඒකට කටයුතු කරන්න එපා සිත මොනවද Tamanට කියන්නේ පිළිබඳව ඒක තුල 100න් ඉන්න මන ශ්‍රමණය කරන්න ඇයින දේවල් එක පැටලෙන්න යන්න එපා ඇයිනකොට මොනවද සිත කියන්නේ ඒක ඒ මන ශ්‍රවණය කරන්න ශ්‍රමණ වෙන්න කතා කරන්න ඉතෙනවා කතා කරන්න ඉතන දේ තුළ ලෝභ දේශ මොහ තියනවාද කියලා ශ්‍රවණය කරන්න මන ශ්‍රවණය කරන්න බලන්න ඇසිරෙන්න ඉතනවා අනේ මම මේම ඇසිරුණොත් මම නින්දාවටපත් වෙනවා මම අගෞරවයටපත් වෙනවා මන්තරන් දුස්සීලයක් මේ ලෝකේ නැති වෙනවා අන්න තමන්ගේ ඇසිරීමට කලින් ඇසිරීමට අදාළ චෛතසිකය ශ්‍රවණය කරන්න මේ විදියට අපගේ ආයතන හැම එකක්ම ශ්‍රවණය කරන්න පුළුවන් අන්න අපි ශ්‍රමණයෝ දකිනවා. කවුද මේ ශ්‍රවණයා? තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනා. භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු සද්ධර්මයේ සරණ යන කෙනා. කවුද මේ ශ්‍රමණයා? සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵලවලටපත් වෙලා මේ ලෝකෙට ධර්මයේ දේශනා කරන සංඝයාගේ සරණ යන කෙනා. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ. සද්ධර්මයේ සරණ යන්න ඕනේ. සංඝ සරණ යන්න ඕනේ. එහෙනම් තුනුරුවන් සරණ යන්නේ කොහමද මේ කය තුලින්? එහෙනම් අපේ ඇස් දෙක අපි තුනුරුවන් සරණ යවන්න ඕනේ. එයා නිවනට අදාළ දේවල් විතරක් දකින්න ඕනේ. සෑම නාමයක් රූපයක් තුළින්ම එයා නිවන පමණක් දකින්න ඕනේ. ලෝභ, ද්වේෂ, මෝහ, රාග, වෛර වලින් තොර වෙන්න ඕනේ. එහෙම වුණොත් අපට කියන්න පුළුවන් මගේ ඇස් දෙක තුනුරුවන් සරණ යන ශ්‍රමණේ. එයා මන ශ්‍රවණය කරනවා. මගේ කන් වලට මොනතරම් කාරණා ඇවුනත් මම මගේ කන තුනුරුවන් සරණ යනවා කොහමද තුරුණුවන් සරණ යන්නේ මිනිස්සු මොනම දේ කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ මේ කුරුල්ලෝ කෑ ගන්නනේ ශබ්දනේ ශබ්දයට කම්පා වෙන්න දෙයක් නැ ඕන එකක් කියපුවා දෙන් කියලා තමන්ගේ පාඩුවේ තමන්ගේ සිත පරිස්සම් කරගෙන ලෝකෝත්තර කමඨාන වඩනවා නම් ආනාපාන සතිය චිත්තානුපස්සනාව වේදනානුසතිය වඩනවා නම් අන්න බලන්න එයාගේ කන තුනුරුවන් සරණ යනවා. ගොඩාක් ශ්‍රේෂ්ඨයි එයාගේ කන් දෙක. ඒ වගේ තමයි අපගේ වචන තුනුරුවන් සරණ යන්න ඕනේ. හැබැයි බැරි වෙලාවත් අප කට ඇරියොත් ඒ අරින හැම මොහොතෙම දසමාර සේනාවගේ සරණ යනවා. කට අරින්න බෑ. මේ කටෙන් ඒ තරම් කැත කතා, කුණු කතා, අපිරිසිදු කතා. එහෙනම් අපි මේ ලෝකයේ මිනිසුන්ගේ සිත රිදවන්න, වේසටපත් කරන්න, නිନ୍ଦାවට අගෞරවයටපත් කරන්න මොනතරම් කරුණු කතා කරලාද? කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රමණානංච දස්සනං ශ්‍රමණයන් දැකීම යහපතී එහෙනම් මේ ශ්‍රමණයා මේ බඹයක් විතර උස තියෙන කයෙන් දකින්න ඕනේ. මගේ ඈම ආයතනයක්ම ශ්‍රමණයෙක් බවටපත් වෙන්න ඕනේ. එයා ළඟ මොකවත් නැහැ අල්පේච්ඡතාවෙන්. එයාට ඉන්න ඉන්න තැනක් නැහැ. පාත්‍රය අරගෙන ගින් එයා පිණ්ඩපාති කරගන්නවා වැටෙන මොනවාර දෙයක් තිබුණොත් සන්තෝෂයෙන් පිළිගන්නවා. ගාක් යට වාඩි වෙලා ඒක වළඳලා ඒ උත්තමයන් වහන්සේලා වැවෙන් වතුර ටිකක් බීලා විවේක සුවයෙන් කමඨාන් වඩනවා සංසාර විමුක්තියට ಗುಣධර්ම පුරනවා එහෙනම් මේ ශ්‍රමණ ජීවිතය අපගේ ආයතන අයතුලම පවතින්න ඕනේ එහෙම නැතුව ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ. ඉසමුඩු කරලා සිවුරු පෙරෙව්වාම ශ්‍රමණයෙක් වෙන්නේ කොහමද? අපි දස අකුසල් කරනවා නම් ආනන්තරිය පාප කර්ම කරනවා නම් ලෝභ දේශ මොහ රාග වෛර වඩනවා නම් එයා ශ්‍රමණයෙක් වෙන්න බෑ. සබෑ ශ්‍රමණයා කියලා කියන්නේ එයා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය නිවි සැනසුන සංඝයාගේ සරණ යන්න ඕනේ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ ආයතන අයේ පිළිවෙත නේද මේ ශ්‍රමණ කියන නමෙන් අඳුන්වන්නේ. එහෙම නැත්නම් සිවුරකින් අඳුන්වනවා නම් එහෙනම් අටපිරිකරටත් අපි ශ්‍රමණයන් වහන්සේ කියලා කියන්න එපාය. එහෙනම් සිවුරට ශ්‍රමණයන් වහන්සේ කියලා කියන්නේ නැත්නම් මේ බඹයක් විතර උස තියෙන මේ කයට කියන්න එපාය. එහෙම කයට කියන්නෙත් නෑනේ. එහෙනම් කයටත් සිවුරටත් නැත්නම් කාටද මේ ශ්‍රමණ කියලා කියන්නේ? මේ ආයතන අය තුල තියෙන තුනුරුවන් සරණේ යන සංවරභාවයට නේද? එහෙනම් මේක තමයි ශ්‍රමණ ශ්‍රමණානංච දස්සනං අපේ වචන වලින් ශ්‍රමණයෙක් නිර්මාණය කරන්න ඕනේ. අපේ ශ්‍රමණයා මිනිස්සු දකින්න ඕනේ. එහෙනම් මේ විදිහට අපගේ චරිතය ශ්‍රමණය කරගන්න පුළුවන් නම් අපගේ ජීවිතය ශ්‍රමණ ජීවිතයක් කරගන්න පුළුවන් නම් අපගේ සෑම ඇසිරීමක්ම විනයානුකූල කරලා ශ්‍රමණ ජීවිතයක් කරගන්න පුළුවන් නම් එයාගේ වර්ණය ඒ ඇඳුම් වල වර්ණය මොන වර්ණය වුණත් එයා භාග්‍යතුන් වහන්සේගේ සරණ යන සංඝයේ එයා ශ්‍රමණයෙක් බවට පත් වෙන එයාගේ ඉත පැවිදි වෙලා එයාගේ සිත උපසම්පදා වෙලා එයාගේ සිත තථාගතයන් වහන්සේගේ සරණාගතේ යනවා එහෙනම් අපගේ ජීවිතවල අපි ශ්‍රමණයන් වහන්සේ කියලා පැවිද්දෙක් දිහා බලලා පැවිද්දෙක් දකින්න එක අපට ආශිර්වාදයක් කියලා හිතනවා කාන්තාරයේ පැවිද්දෙක් නැහැ බුද්ධ ශාසනය නැති රටවල් තියෙනවා ඕනතරම් අන්‍යාගමික රටවල් මක්කමේ මදීනාවේ පැවිද්දෙක් නැහැ. එහෙනම් ශ්‍රමණානංච දස්සනං කියන ධර්මය එතනට අසත්‍ය ධර්මයක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ සෑම බිම්මඟලටම සුදුසු පණිවිඩයක් නිර්වාණ පණිවිඩයක් එහෙනම් ඒ වගේ ශ්‍රමණයන් නැති කාලේ ශ්‍රමණයන් දකින්න පුළුවන් ලෝකෝත්තර ශ්‍රමණයන් වහන්සේලා මේ බඹයක් විතර උස තියෙන මේ භෞතික ලෝකයේ තුල ඉන්නවා භාවනා යෝගිව ඉන්නවා පේන බව දැනගෙන 100න් ඉන්නවා ඇයෙන බව දැනගෙන 100න් ඉන්නවා දැනෙන බව දැනගෙන 100න් ඉන්නවා ඇඟෙන බව දැනගෙන 100න් ඉන්නවා සිතෙන බව දැනගෙන සියෙන් ඉන්නවා බලන්න තපස්වරු ඒ ශ්‍රමණයන් වහන්සේලා භාවනා යෝගිව මේ බඹයක් විතර උස තියෙන කයේ වැඩහින්නවා එහෙනම් අපේ ජීවිතවල ඕන තරම් අපට අත්දැකීම් තියෙනවා මේක දුස්සීල අසත්පුරුෂ චරිත වෙච්ච අවස්ථා එහෙනම් අද ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ මේ කමඨාන සවන් දුන්නාට පස්සේ අද ඉඳලා අපගේ ජීවිතයේ ශ්‍රමණ ජීවිතයක් වෙන්න ඕනේ අපගේ සිතට මානකම දෙමු. අපේ ඇස කන දිව නාසය සමට මානකම දෙමු. ඒගොල්ලෝ ශ්‍රමණ ජීවිත බවට පත් කරමු. ශ්‍රමණයන් වහන්සේලා වාගේ ඒගොල්ලෝ මේ ලෝකේ පිණ්ඩපාතේ කරගෙන ශුන්‍යාගාරගත වෙලා ජීවත් කරවමු මොකද්ද මේ පිණ්ඩපාතය ඇස්වලට පේන කන්වලට ඇයෙන නාසයට දැනෙන දිවට දැනෙන ස්පර්ශයෙන් ඇඟෙන මේ සෑම දෙයක්ම පිණ්ඩපාතේ කරනවා අපි ඒ සෑම නාමයක් රූපයක්ම ඒ ධර්මයක්ම ලබාගෙන ඒක ලෝකෝත්තර පණිවිඩයක් කමඨාණක් කරගන්නවා. අනේ මේ දරුවා දකින්නකොට තරහා යනවා. තරහා හදලා නැහැ. කමඨාණක් කළා, පිණ්ඩපාත කළා. අනේ මේ දරුවා දකිනකොට රාගයක් ඇති වෙනවා රාගයේ විරාගය කළා අන්න පින්ඩපාත කළා එහෙනම් මේ ලෝකේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම අපට පින්ඩපාතේ කරන්න පුළුවන් මේක ලෝකෝත්තර පිණ්ඩපාතයක්. ලෝකෝත්තර ශ්‍රමණ ජීවිතයක්. ලෝකෝත්තර තපස් ජීවිතයක් මේක මේක මේ ආර්ය මාර්ගය යන සෑම දිනම වඩන්ට සුදුසු ජීවිතයක් වැඩි යුතු ජීවිතයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රමණානංච දස්සනං මේ ශ්‍රමණේ කැසකන දිව නාසය සමසිතෙන් දකිනවනම් ඒක ගොඩාක් අලංකාර දර්ශනයක් ඒක අපට සුබයි කියලා දේශනා කරනවා. එහෙනම් දකින්න බැරි නම් අසුබයි නේද? එහෙනම් අසකන දිව නාසය සමසිතේ ශ්‍රමණයෝ නැත්තම් එහෙනම් දුස්සීල භාවයේ රජ කරනවා නම් මාර්යෝ කූඩාරම් අදාගෙන මේ ආයතන අයේ පදිංචි වෙලා නම් දැන් මොකද වෙලා තින්නේ සුබ කිනකට අයන්න දැම්මාම අසුබ වෙනවා එහෙනම් මේ අසකන දිව නාසය සමසිත මේ ලෝකේ ජීවත් කරන සෑම තප්පරයක් ගානෙම අපට අසුබ නැකතක් අපට මේ අසකන දිව නාසය සමසිත ඌනියමක් වෙලා කොඩි විනයක් වෙලා ඇයි මේවා මේ නාම රූපات එක්ක ඝනදෙනු කරන සෑම අවස්ථාවකම දුක ගලාගෙන එනවා ඉපදීමේ අවස්ථාව බලාගෙන ඉද්දි නිර්මාණය වෙනවා බන්ධනාගාරගත වෙනවා, පොළු පාරවල් පූජා වෙනවා, නිന്ദා අපාස වලටපත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතයේ ශ්‍රමණ ජීවිතයක්පත් කිරීම මොනතරම් වැදගත්ද? අද ඉඳලා මේක පුරුදු කරන්න ඕනේ, මේ කමඨාන වඩන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා කාලේන ධම්ම සාකච්ඡා මේකත් විශේෂ උත්තරීතර කමඨාණන් තථාගතයන් වහන්සේ අපට දේශනා කරනවා මේ සාකච්ඡාවට අනිවාර්යම දෙන්නෙක් ඉන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙන්න ඕනේ උත්තරයකුත් ඒකට ලැබෙන්න ඕනේ. එතකොටයි සාකච්ඡා කියන්නේ මේක ලෞකික එකක්. පැවැත්මට හදාගත්ත භෞතික කාරණාවක්. ශ්‍රමණයන් වහන්සේලා කතා කරන්නේ ආර්ය මාර්ගයේ වඩන සංඝයා කතා කරන්නේ උන්වහන්සේ කතා කරන්න අකමැතියි. නිවන්න ඕනේ නම් නිවා ගන්න කටයුතු කරන කෙනෙකුට මොකටද කතා කිරීමේ අවශ්‍යතාවය? එහෙනම් අපි සංඝ සභාව රැස් කරලා කතා කරනවා නම් නිවනට අදාළ දේවල් කතා කිරීම පටවි මට්ටමේ සාකච්ඡා කාලේන ධම්ම සාකච්ඡා ඉරියව් වලින් උවමාරු කරගන්නා වූ පණිවිඩ ඒකට ලැබෙන ප්‍රතිචාර ඒක ආපෝ මට්ටමේ සාකච්ඡා එහෙනම් අපට ඇසිරීම් රටාවල් වලින් ඉරියව් වලින් අපට කතා කරන්න පුළුවන්. රවල බැලුවාම අපි දන්නවා එයා පණිවිඩයක් කියනවා මේ විදිහට කරන්න එපා කියලා වැඩේ නවත්තනවා අපි. දන්නවා මේ කරන වැඩේට තමයි රවන්නේ. එහෙනම් මේ කරන්න එපා කියනවා. බලන්න එයා කතා කරලා පණිවිඩයක් කිව්වා. මේකට උත්තරයක් දුන්නා සාකච්ඡා කරනවා දෙන්නා. එහෙනම් අපට ඇඟීම් වලින් කතා කරන්න පුළුවන්, ඉරියව් වලින් කතා කරන්න පුළුවන්. ඇසිරීමෙන් කතා කරන්න පුළුවන්. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මට්ටම් අතරකින් අපට සාකච්ඡා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සිනාපානවා. එහෙනම් සිනාපාන සද්දයයි නැහැ. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ තේජස ඒ කයෙන් ආලෝකයක් වශයෙන් නික්මෙනකොට ඒ ස්වාමින් වහන්සේලා දැනගන්නවා තථාගතයන් වහන්සේ සිනාපෑ උසේක කියලා. භාග්‍යතුන් වහන්සේ වහන්සේ සිනාපෑවේ මොකද්ද? ඒ මංගල කාරණා කියන්න කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ආනන්ද මේ යන කඩියෝ ඔක්කොම මා සැර කඩියෝ අරි සැරයි මේගොල්ලෝ මේගොල්ලෝ සක්විති රජවරු කියලා කියනවා. අන්න බලන්න අපගේ ජීවිත කාලය තුළ අපට මේ පුංචි චලනය වුණත් කතා කරන්න පුළුවන්කම තිබිලා එහෙනම් ලෝකෝත්තර තාපසේ ගාක්කට වාඩි වෙලා ඉන්නවා කිසිම මිනිසෙක් නැහැ. එයා කොහොමද සාකච්ඡා කරන්නේ? එයාට ඇහෙන ශබ්ද නිසා ඇතිවෙන ලෝභ දේශ මොහවලත් එක්ක එයා සාකච්ඡා කරනවා. ඇයි මට තරහා ඇති වෙන්නේ? ද්වේෂය ඇති වෙන්නේ ඇයි? අර කුරුල්ලාගේ ශබ්දය මට කරදරයක් නිසා. මේ කුරුල්ලාගේ ශබ්දය මට ඔරොත්තු දෙන්නේ නැහැ. මම කැමති ශබ්ද නැතුව ඉන්න ඒ තාපසයා සාකච්ඡා කරනවා එහෙනම් මේ කුරුල්ලගේ ශබ්දයට අපි මන්තරයක් මතුරලා කටබඳිමුද මේ කුරුල්ලට ගලක් ගාලා මේ කුරුල්ලා එලවමුද මේ කුරුල්ලට කරන්න පුළුවන් වැඩේ මොනවද මේ කුරුල්ලගේ ශබ්ද කරදරයි කියලා හිතනකොට ඒ තාපසයාට තේරුම් යනවා මම ආවේ කුරුල්ලන්ගෙන් කටබඳින්න නෙමෙයි මම ආවේ මන්තර මතුර මතුර ඉන්න නෙමෙයි. මම ආවේ තපස් රකින්න. එහෙනම් මම බලාපොරොත්තුවක් අදාගත්තා කුරුළු සද්ද නැතුව තියෙන්න ඕනේ කියලා ඒ බලාපොරොත්තුව බිඳ වැටුණා මේ සද්දේ නිසා ඒ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එහෙනම් දැන් අදනවා බලාපොරොත්තුවක් කුරුල්ලන්ගේ සද්දත් එක්ක භාවනා කරන එක යහපතී කියලා. දැන් කුරුළු සද්ද නැත්තම් තමයි දුක දැනෙන්නේ. කුරුල්ලන්ගේ අඬ දැන් දුක දැනෙන්නේ නැහැ. එහෙනම් කුරුල්ලන්ගේ අඬ දැනෙනකොට සන්තෝෂයෙන් භාවනා කරනවා. සන්තෝෂයෙන් කමඨාන් වඩනවා. චිත්තානුපස්සනාවෙන් ඒ ශබ්දවලට සමවැදිලා සීය පවත්නවා. එකපාරටම කුරුල්ලා ගිල්ලා ගියා. දැන් අලුත් ප්‍රතිපත්තියක් අදනවා. බලාපොරොත්තුවක් අදනවා. කුරුල්ලොන්ගේ සද්ද නැතුව භාවනා කරමි. එසේ භාවනා කිරීම යහපති කියලා. දැන් සද්ද නැ ඒත් කැළඹෙන්නේ ආයි භාවනා වඩනවා. සද්ද නැ කියන එක කෙරේ 100න් ඉන්නවා. ශබ්ද ඇහෙනවා නම් ඇහෙනවා කියන එකෙන් 100න් ඉන්නවා. දැන් බලන්න එයා සාකච්ඡා කරනවා. මේ කාරණා ලිව්වොත් එම පොතක් ලියන්න පුළුවන් නේද? එහෙනම් මේ තරම් විශාල කාරණා මේ ශබ්දය තුලින් එයා සාකච්ඡා කරනවා. පුංචි කුයිලයක් දැනෙනවා. එයාට තේරෙනවා අලියෙක් එනවා වාගේ. එහෙනම් ගාකට නැග්ගොත් හොඳයිද? වලක් කපලා යටතකින් ඇංගිලා හිටියොත් හොඳයිද? පර්වත ගලක් උඩට ගොඩ වුණොත් හොඳයිද කියලා කල්පනා කරනකොට එයාට තේරෙන මම මොකටද කලබල වෙන්නේ? ජීවිතේ ආරක්ෂා කරගැනීමේ බලාපොරොත්තුව තමයි මේ කලබලකාරීත්වයට හේතුව. නෑ මගේ ජීවිතේ මං ආරක්ෂා කරගන්නේ මගේ කර්මය අද ඒ සතාගෙන් විනාශ වීම නම් ඒක ඒම වෙච්චාදෙන් ඒ සතාට මං ඒම දෙයක් කරන්න ඇති එහෙනම් ඒක මට වෙච්චාදෙන් ඒ අතා ඇවිල්ලා මට নমස්කාර කරලා යනවා මගේ ආයුෂය තව තියෙනවා. මගේ කර්මය මං ඒ විදිහට කරගෙන නැහැ. එහෙනම් ඒ විදිහට මගේ ජීවිතය ආරක්ෂා මගේ ජීවිතය ආරක්ෂා කරන්න සමුද්‍ර මැදියකින් සිටියත් මා මේක පර්වතයකින් සිටියත් මේවා එකකින්වත් බේරගන්න බෑ. කර්මය කොයි ආකාරයෙන්ද මට සිද්ධ වෙන්නේ මට වැඩ සිදු වෙන්නේ ඒ ආකාරයෙන් මේ කර්මානුරූපීව ධර්මයේ දැකලා සාදුකාරයක් දීලා කුයිලය හොඳට දැනිච්චාවෙන් ඇතා මා ළඟට ආපුවාදෙන් මගේ කර්මයට අනුව වැඩ සිද්ධ වෙච්චාදෙන් කියලා එයා භාවනා යෝගිය ಗುಣධර්ම වඩනවා. අන්න බලන්න එයාගේ සාකච්ඡාව කොච්චර ලස්සනද කියලා. එහෙනම් එයා දාහනේ පින්ඩ පාත කරගෙන වළඳනකොට අනේ මේක ලුණු ඇඹුල් හොඳට තියෙනවා රසයි මේ රසට මං ඇලෙනවා ඇලෙන බව දැනගෙන මේ සිතට තරවටුවක් කරනවා ඇලෙන්න නෙමෙයි මාන උනේ ගැටෙන්න නෙමෙයි මාන උනේ ඇලීම ගැටීම නවත්තන්න. එහෙනම් මේ රසට අවුෙන්නේ නැතුව දාන්නේ ගන්න කිව්වාම මේ දාණය සතරමා භූත මේකේ ලුණු ඇඹුල් රස හැම එකක්ම සතරමා භූතවල නිර්මාණ මේ එකකටවත් මං ඇලෙන්නේ මේවා එකක්වත් මට හදාලා නැහැ කියලා සිත බොහොම සංවරයෙන් තියාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව දාහනේ ගන්න පුළුවන් නම් අන්න එයා උඳ සාකච්ඡාවක් කරපු ශ්‍රමණේක් ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපට සාකච්ඡා කරන්න ධර්මකාරණා මේ බඹයක් විතර උස තියෙන කය තුළ ඇසකන දිවනාසය සමසිතේ ඕන තරම් තියෙනවා. අපට දකින්න ශ්‍රමණයන් වහන්සේලා අය නමක් ඉන්නවා ශ්‍රමණ ජීවිතයක් අපට ලැබිලා තියෙනවා එහෙනම් අපේ බඹයක් විතර උස තියෙන මේ කය ශ්‍රමණ ජීවිතයක් කරන්න ඕනේ මේ ඇස කන දිව නාසය සමසිත කිසිම නාම රූපයක් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඒගොල්ලෝ තපස්වර බවට පත් කරන්න ඕනේ. නිවිච්ච ඉන්ද්‍රියන් බවට පත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ ඇස කන දිව නාසය සමසිත තුලින් අපි ඉවසීම පුරුදු කරන්න ඕනේ. ඒ කාන්තිය පාරමිතාවක් වශයෙන් වඩන්න ඕනේ. ඇස කන දිව නාසය සමසිතේ අකීකරුකම නිසා අපි සෑම අවස්ථාවකම කරදර ප්‍රශ්න රාශියක පැටළුණා. අද ඉඳලා අපි කීකරුකම පුරුදු කරන්න ඕනේ. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ගාථා රත්නය අපගේ නිර්වාණ පණිවිඩයක් වුණා. අපට නිවන් මාර්ගයක් වුණා. කමඨාණක් වුණා. අපගේ චරිතය බවටපත් වුණා. එහෙනම් මේ ගාථා රත්නවල තියෙන මේ කරුණු මේ මංගල කරුණු අපේ චරිතය බවට පත් කරනකොට අපේ ಗುಣධර්ම බවට පත් කරනකොට මේ බඹයක් විතර උස තියෙන කය මොනතරම් ලස්සනද මොනතරම් සුන්දර පැවැත්මක් මේ කයට ලැබෙනවද එහෙනම් අපගේ ජීවිතය සංසාර දුකෙන් එතර කරවන්නට අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්නට මේ මංගල සූත්‍රයේ කාන්තිච්ච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියන එක අපට ආශිර්වාදයක් වුණා. අද තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන බව අපට ඇඟෙනවා. හේතුව උන්වහන්සේගේ සැබෑ ධර්මය, උන්වහන්සේගේ මංගල කරුණ, ඒ මංගල කරුණ වල තියෙන කමඨාන්, ඒ නිර්වාණ මාර්ග අපට ඇයෙනකොට තථාගතයන් වහන්සේ පරිණිරවාණයටපත් උන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තුලින් අද ජීවමානව වැඩ කරන බව අපේ සිතට ඇඟෙනවා. එහෙනම් ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ 2600කට කලින් ජීවමාන වැඩ කරන කාලේ මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්නට කැමැති දුක නිවා ගන්න කැමැති සියලුම දෙනාට මහා කරුණාවෙන් 84000ක් දේශනා කළසේක කමඨාන් 84000යි නිර්වාණ පණිවිඩ 84000යි එහෙනම් මේ විදිහට උන්වහන්සේ දේශනා කරපු කරුණ වලින් අපි එක කාරණාවක් අරන් බැලුවා. ඒක අපේ ජීවිතවලට අපි වෙනුවෙන්ම දේශනා කරපු කාරණාවක්. සාරා සංක කල්ප ලක්ෂයක් දුක් විඳලා ඒ මාබෝසතාණන් වහන්සේ පාරමිතාවක් වශයෙන් අවබෝධ කරගත්තා වූ මංගල කරුණ අපට පූජා කළා දාණයෙන් උතුම්ම දාණය ධර්ම දාණය තථාගතයන් වහන්සේ ධර්ම දාණය මේ ලෝක සත්‍යයට දීලා ඉවරයි. එහෙනම් ඒ ධර්ම දාණය අපි පිළිගත්තා. අපි මේ ධර්ම දාණය ධර්ම භෝජනයක් වශයෙන් ලෝකෝත්තර භෝජනයක් වශයෙන් අද අපි ඒක ආහාරයක් වශයෙන් ගත්තා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කෙලස් කියන ඒ ගින්නර වලින් කෙලස් කියන ඒ පිපාසයෙන් කුසගින්නෙන් අපි මේ ආහාර වලින් පෝෂණය කරමු. ඒ පිපාසය සංසිඳවමු. ඒ බඩගින්න නිවාදමමු. අද ඉඳලා අසකන දිවනාසය සමසිත පිනවන පංචකාමයන් පිනවන වැඩපිළිවෙල නවත්තමු. හේතුව ධර්මයෙන් අපි පෝෂණය කළා. ඒ කෙලෙස් පිපාසයේ බඩගින්න නිවා දැම්මා. සංසිඳවලා දැම්මා. එහෙනම් මේ ගාතාව අද ඉඳලා කමඨාණක් වශයෙන් පුරුදු කරමු. අපේ චරිතය බවට පත් කරමු. සෑම මොහොතක් වශයෙන්ම ಗುಣධර්මයක් වශයෙන් වඩමු. එහෙනම් මේ මංගල සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු මේ කමඨාන නිර්වාණ පණිවිඩය මේ උත්තරීය මනුස්ස ගුණධර්ම අපේගේ චරිතය බවට පත් වේවා මාර්ගඵල නිවන් අවබෝධ බවට පත් වේවා මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන නිවෙනින් සැනසීම ලබන්නට ඒකාන්ත වශයෙන්ම මේ ගාතාව හේතු වාසනාම වේවයි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනා